හතරවන ප්‍රශ්නය අතිපූජනීය සාමෙන් වහන්ස සක්මන් භාවනාව උදෑසන සක්මන් වාරය තුල පාදවලට සිත පිහිටුවා සක්මන තුල සිටගත් එමි පාදවල චලනයද ස්පර්ශයද ගමන් කරන විට පාදවල චලන වෙනසද නිරීක්ෂණය කළෙමි සිත ඒ ඔස්සේම විය පාද පොළවේ ස්පර්ශ වීම රළුවට විටක වූ අතර බොහෝ විට ලනු පැදුර මත සියුම්ම දැනුනි මෙසේ පැයක් පමණ සක්මන් කළෙමි. පාදවල චලන අවස්ථා නිරීක්ෂණය කළ විට ඒවා හොඳින් නිරීක්ෂණය වූ නමුත් වෙනදා මෙන් ඒවා තුල බැස ගැනීමක් නොවුනි. සියුම් උපේක්ෂාවක්ද විය. සිතේ නිදිබර ගතිය සියුම්ව විය. විටින් විට සිත අරමුණ ඔස්සේ පිට ගිය අතර නැවත සක්මන නිරීක්ෂණය තුලින් මූල කර්මස්ථානයට ආ බව දැනගතිමි. මෙසේ සක්මණෙන් පසු පර්යංකය තුල සිත පිහිටුවීමි. පර්යංක භාවනාව. පර්යංකය තුල වාඩි වී ආසනයේ පහසට සිත පිහිටුවීමි. එය රළුවටද තදටද දැනින. පසුව ආනාපානයට සිත පිහිට වූ අතර ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම්ව දැනිනි. මෙසේ ටික වේලාවක් ආනාපානෙ නිරීක්ෂණය කළෙමි. මද වේලාවකින් ආසනයේ පහසින්ද ආනාපානෙන්ද ගෙවි ගොස් සිත අවකාශයක් තුල පවතින බව දැනගතිමි. සිත තුළ කිසිදු අරමුණක් හෝ උදාසීන බවක්ද නො වූ අතර සියුම් ප්‍රභා ප්‍රභාෂර භාවයක් විය. සිතේ සතිමත් බව හොඳින් ඇති බව අවකාශය තුල පැතිරී ඇති බවද දැනගතිමි. මෙසේ පර්යංකයේ පෑයි විනාඩි 20ක් පමණ සිටියෙමි. බාහිර අරමුණු විටින් විට පැමිණියද ඒවා බාධා කර නොවිනි. පර්යංක වාරය තුල එකවරක් පමණක් ඉරියව්ව සකස් කළද එවිට කොන්දේ මැද වේදනා නැති වූ බව දැනගතිමි. පාදවල දන හිසේ සිට කලවා දෙසට වේදනාව පැවතියද ඒවා බාධාවක් නොවිය. ඒවා පැවත නැති වූ බවද දැනගතිමි. ස්වාමීන් වහන්ස ඉදිරියට සතිය වැඩිවීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර බොහොම සාන්තදායක කටු අකුලක ආව් වැස්සේ කුර ගාගෙන යන කෙනෙකුට කෙලින් ඇවිදින්න පුළුවන් කලීලයක් ලැබිච්චාම ලොකු සාන්තියක් ලැබෙනවා. නමුත් අර පළවෙනි කොටසෙන් ගත්තොත් උදාහරණයක් ওই සාන්තිය ටිකක් ගියාම කම්මැලි හිතෙනවා. කදාකත් හිතන්නේ මේ තාම ලොකු ජයග්‍රහණ කියලා ලැබිච්ච මේ භාවනා ලැබිච්ච සතිය මේ සමාධිය මේ විවේකය මේ අරමුණ නැති ගතියත් දෙක තුන හතර පහ යනකොට අර පහපහ වෙනකොට වැඩි කොහොකෝ වෙන්න වගේ ඔකේ පා වෙන්න පටන් ගන්නවා. ඒක මේ අරමුණට හිත බඳින ගතිය බොහොම ශීක්‍රයෙන් වැඩෙනා වගේම එකම අරමුණට කොච්චර ජයග්‍රහණයක් වුණත් දෙවෙනි තුන්වෙනි යනකොට ඒකේ පා වෙනවා. ඉතින් ඒ වෙලාව ඒ සිද්ධිය මුල් කොටයේ හොඳට විස්තර කරලා තියෙනවා. සක්මන් කරන උදේට දැනෙනවා නමුත් ඉස්සර වගේ නෙවෙයි ආයෙත් කම්මැලිකම ටිකක් මෝදු වෙනවා හිතත් පිට යනවා තත්ිය මේ සක්මනේම දිනන වගේ තමයි හැබැයි ටිකක් නන්නත්තර වෙච්ච ගතිය ඒකෙන් පේන්න තියෙන්නේ දැන් සතිය ආරම්භය දක්ව යෝගාවචරයා සතිය මගෙන් ගිලින හැටි බැලෙන්න පටන් ගත්තා දැන් මේ තිබුණ සතිය මලක නැහැ මේකට කියනවා සතිය නිරෝධය කියලා දැන් සතියේ සමාරම්භය සමුදය අපි බොහොම සන්තෝෂෙන් වැඩමුළුවේ ප්‍රධානම ශීර්ෂ පාර්ශ්ව වලින් කරගෙන යනවා. නමුත් මෙතේ සත්‍යයෙන් සතුටින් වඩා ගන්නලද සතිය ගෙවෙනකොට ඉෂාත බැඳගෙන අඬහව ගන්න නැතුව දැන් මේ වෙන්න හදන සතිය ගෙවෙන්න හදනවා කියලා දැක්කේ නැත්තම් සත්‍ය පිළිබඳ අපිට වශීභාවයක් ලැබෙන්නේ නැහැ. මුලැමැදාග. ඒක මම මේව කිව්වයි කියලා ආඩම්බර වෙන්න එපා. ඒක විස්තර වෙන්නේ සති බොජ්ජංගයට ගියාම සරුවචනහසේ සතු බොජ්ජංගය උගන්වලා කියනවා සති බොජ්ජංගං කෝබික්ක වේ භාවේති විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසග්ගාන පසී විරාග විරෝධ තාත් එක වචනක් තියෙනවා විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසග්ගාන පසී දැන් මේ සතිය වඩනවා සතිය මගෙන් ගිලිහෙද්දි සතිය මගෙන් කැඩෙද්දි සතියට බාධා එද්දී එහෙම නැත්නම් වඩන ලද සත්‍යයත් එච්චර ප්‍රිය නෑ. අතපල්ලේ රූටල යනවා. ආන්න ඒක දකින්නවා කියන එක කියන්නේ මේ තරම් සාදරෙන් ආදරෙන් ප්‍රේමයෙන් වඩන ලද සතියක් දැන් මේ සද්දයක් නිසා කම්මැලිකමක් නිසා ගෙවෙන හැටි දැක්කේ නැත්නම් සත්‍ය පිළිබඳ අපිට වශීභාවයක් නැහැ. ඉතින් ඒක නිසා මේ අපි ඉගෙන ගන්න පරියත්ති ධර්මේ නෙවෙයි ප්‍රතිපatti ධර්මයක් ගෙවුවන් උනේ නැත්නම් ප්‍රතිවේදයක් නැහැ. ඒක හරි අමාරුයි. අර තමන්ම තනවා වඩා ගන්න ලද දේ කිසాగොතුමි වදාගත්ත දරුවා කිසాగොතුමි අතේ මැරෙනකොට පුළුවන් ද වදන වෙලා තිබුණ සතුට වගේ වගේ හෝ දෙයක් මැරෙන වෙලාවයි කරන්න. ඉතින් ඒක නිසා මේ මහසි සයද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සතියත් වැටෙන්නේ දුක්කටමයි. සතියත් ඇති වෙන්නේ නැති වෙන එක. ඒකත් දුක්ඛ සත්‍ය. වෙයි මුලදී කාටවත් කියන්නේ නැහැ. අන්තිම දවසේ වෙනකොට පොඩ්ඩක් දැයිදි කරන්න දෙයක් නැහැ. හෙට වෙනකන් ඉඳ වෙනවනේ. පළවෙනි දවසේ කිව්වනම් අයියෝ ඉතින් ඕකත් අදට ඇති වෙනවනම් මොකට එච්චර බම්බු ගන්න රැහැට කාලා බුදින එක ලාභයිනේ කියලා. ඉතින් ඉතල අහු අල්ලා හොඳටම අල්ලගෙන ඉර වෙලා කියන්නේ බොයි බම්බු ගැවට ඔය සතියත් ඔච්චරයි. ඉතින් ඒක කියනොත් ගෑවෙනවා. හරියට අර පරියත්‍ය කරපු කෙනාට පරියත්‍ය අහිනිකර වෙන්න පුළුවන් ප්‍රතිපත්තිය කරන කෙනාට ප්‍රතිපත්තිය අහිනිකර වෙන්න පුළුවන් දෙකම ප්‍රතිපදාවට නැත්නම් ප්‍රතිවේදීට බාධායි ඒ නිසා ਸਰවචනාංශය අලගත් උපසූත්‍රයේ කිය සඳහන් කරනවා ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ මහනි මේ තාම සාදරින් වන්න මේ ධර්මයක් තුමලට අතාරින්න වෙනවා අධර්මයේ ගැන කුමන කතාවද කියලා ඉතින් මේ සති ධර්මයක් මේ තමන් ආසාවෙන් වඩන දේ අතර ගත්තොත් තුනී වැල්ලක් මේ ඇඟිලි කටු වලින් රූරබයින්නේ. ආන්නේ වගේ මේක දිහා රූරබයිද්දි මගෙන් දැන් සතිය ගිලිනවා කියලා දැනෙද්දි ඔකට අප්‍රමාදීව එහෙම නැත්නම් ප්‍රසන්න මනසකින් ඔක දිහා බලන්නේ හිටියොත් එයාට මරණය ඉච්චර අමාරු වෙන්නේ නැහැ. මේ ආදරෙන් සාදරෙන් වැඩපු සියල්ලම නැති වෙනවා. ඒක දකින්නකම්ම සත්‍ය පාඩම සම්පූර්ණක් නැහැ. ඉතින් ඒකේ ලකුණු පළවෙනි කොටසේ හොඳ ලස්සනට විස්තර වෙනවා. දෙවෙනි කොටසේ ආයෙත් ලාමක කතාවක් කියවෙනවා. ඒක සාධාරණයි මම පළවෙනි වතාවට හිත බොහොම විවිකතරණ ගියා. සතිය අඛණ්ඩව තියෙනවායි කියලා බෑ ඒකත් කියලා වෙනවා. කියලා වෙනවා. මට පුදුම සතුටක් තියෙනවා කාට හරි සතුය කියලා වෙනවා දකින්න අහන්න. කියලා වෙන මොකද ප්‍රශ්නේ? මං කියන්නේ ආයේ නැවත සතිය වැඩිීමේ හැකියාව නැති වෙන්නේ නැහැ. මේක කෙලුණාට කෙලුණා කියන වචෙන් හරියට බයිනවා මට මේක. සભ્ય සමාජවල කියන්න එපා කිය. මම දන්නේ ඒකට සුදුසු වචනයක් නම්බුකාර වචනයක් තියෙනවා දාගන්න. ඒ වඩන ලද සතිය Taman තුළම අස්පනා අපිට Tamanගේම දරුවා Taman ඉස්සරහට තියලා දඟේ දාලා කපනවා. මුටි ඒ වුණාට ආය සතිය වැඩෙන එක තියෙන නිසා ඒ විනාශ වීමක් සතිය නිරෝධයක් ක්ෂය වීමක් වැය වීමක් නිරෝධයක් පටිනිසග්ගයක් බලන එකේදී අමාරුම කොටස තමයි සතිය ක්ෂය වීම වැය වීම නිරෝධේසා පටිනිසග්ගේ බලන එක. නමුත් සති සම්බොජ්ජංගේ සම්පූර්ණ වෙන්නේ වෙන්නේ නැහැ. විරාග දිස්සන් නිරෝධ නිස්සං පණ්ඩිතක් ගන්න පස්සේ සතිය බලනවා. හැබැයි කාටද කියලා දෙනකොට ඕක කියන්න හෙන්න කරන්න එපා මුලදී අහම තූණියමක් වෙනවා. එහෙම විසි කරන්න ඕන මොකටද වඩන්නේ කියලා? ඔස්සග්ග පරිණාමය. එහෙමයි. ඔස්සග්ග කියලා කියන්නේ අතහරිනවා කියන එකමයි විස්සජ්ජනය කරනවා බෙදා දානවා. අපි මේ කොච්චර ආසාවෙන් දෝතර ගත්තත් ඕක අතහරින්න වෙනවා. ඉතින් අපි කිට්ටු කරා මේකට මේ පරියප්තිය අපි මේ හදාන්නකොට අපි දන්නේ නැතුව හැදෑරියොත් අපි ඕක අපිට පොල් කටු මාලයක් වෙනවා. ඈ? ඒ කියන්නේ ඒක බුදුචානන්සේ මේක හරියට කියලා දෙන්න උත්සාහ කළා තියෙනවා. හැබැයි මේ කොට ආධුනිකයට ඇහෙන සලසන්නේ නැහැ. බොහොම ගැඹුරින් සීලයක් නෙමෙයි. සුතමේ ඥානයක් තියෙන, චින්තාමේ ඥානයක් තියෙන භාවනා කරලා කරලා කියන්නේ බුද්ධංග වෙනවයි කියලා කියන්නේ සතිය ලෞකික දෙයට යොදනවා නෙවෙයි. කෙලින්ම නෛර්යානික පැත්තට යනකොට යාට තියෙන මේ සතිය අතහැරීමෙන් තමයි සතිය කුළු ගැනීමක් වෙන්නේ. සතිය සිකප්පත්ත භාවයටපත් වෙන්නේ. ඉතින් එතකොට ඒ කොටද පොඩි උන්ට ඇහෙන්න කියන්නේ නැහැ. මේ වැඩි හිටියන්ගේ ප්‍රශ්න. පොඩි කට්ටිය සතිය වඩන්න ඕලිමට විදින්න වාඩි වෙලා ඉන්න වඩන තරමට ලකුණු දෙනවා. හන්දර කෙලවෙන්න පටන් ගත්තාම මට පුදුම සතුටක් ඇති වෙනවා කාට හරි සතිය කෙලවුණා කියලා මගේ කම්පියුටරේ තියෙන හැම පණිවිඩයකම ඕක තමයි තියෙන්නේ. බලන්න ස්වාමීන් මෙච්චර කෙරුවා කෙලවුණානේ කියලා මට හහ කාලා හිනාවක් යනවා. හරිම සන්තෝසයි. ඕකම නැවත නැවත කරන්න. ඒකට වෙලා ගන්න වැඩි මම ඇත්තටම පිටරට මිනිස්සෙක් කියනවා මේ මිනිසයා කියන සතා මහත් තිරිසන් මිනිස්සෙක් ඇත්තටම ඔය දෙනගෙන් කිරි ගන්නවා මේ පැත්තකින් මේ පැණි ගන්නවා උන්ට කිසිම අනුකම්පාවක් නැතුනේ ගන්නෙ. ඉතින් මිනිස්සු කියලා හවල මේ මැස්සෙකින් දැන් බලපන් උඹ වද හත වැදලා මේ කල කලතරම් බී පුරවනවා බලපන් උන්ට කවුරුට කඩා ගන්නවනේ. මිනිස්සු කැවිල ඔය මොනවත්ක්ම නැහැ ඔක්කොම කඩාගෙන යනවනේ. උඹට කම්මැලි හිතෙන්නේ නැද්ද කියලා. ඒත් ලෝකියවල ඔය මිනිස්සුන්ට මේ පැණි ගන්න පුළුවන්. හැබැයි මම මේ පැණි හදන හැටි හොරකම් කරන්න බෑ කියලා. මට නැවතත් මේ පැණි හදන්න පුළුවන් ඒක හොරකම් කරන්න මිනිස්සයා නෙමෙයි රක්මයාවත් බෑ. ඒ වගේ සතිය ඕනෙකොට කඩන්න පුළුවන්. හැබැයි මම නැති සති ඒකට කියන්නේ සතුපාද කියලා. ඒක කඩන්න කවුරක්වත් නැහැ. ඒක හොඳටම ටෙස්ට් වෙන්නේ මරණ මොහොතේ. මරණ මොහොතේ බලන්න හොඳයි කියලා වෙයන්. මම මේ සති ධාරාව වත්තන්න පුළුවන් ද කියලා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු සීල දන වහන්සේලාටම මේ මේ අභාව પ્રાપ્ત වෙන්නේ. අභාව પ્રાપ્ત වෙන්නේ සතිය තියාගෙන ඇරෙන්න පුළුවන් ද කියලා. ඌව තමයි ඔලිම්පික් ගහනවා කියලා කියන්නේ.